ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණියන් වහන්ස සද්ධාන්ත පින්වත්නි මෙම භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගෙන තියෙන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ සූත්‍රයකින් ඒ සූත්‍රයට නම දීලා තිනවා අනුතප්ප සූත්‍රය කියලා. ඉතින් ඒකේ මුලින් පෙන්වන්නේ අත්‍තරම අපි ඒක අතින් කියනවා මැරෙනකොට මේ යන්න ආසන්නයේදී අපේ හිතේ එක්තරා අන්දමක තැවීමක්, පසුතැවීමක්, කලකිරීමක් අපිට වැඩක් කරගන්න බැරි වුණා කියලා නිකන් එක්තරාන්දමක අපේක්ෂා භංගත්වයක් ඇති වෙන්න පුළුවන් හේතු හයක් තමයි මේ සාරිපුත්තු සාන්නාංශ කියලා දෙන්නේ. පළවෙනි කාරණා වශයෙන් පෙන්වන්නේ අපි දිගටම කාර්ය බහුලව ගත කිරීමක්. ඒතර අපි නිතරම ඒතර කාර්ය බහුලව කර්මාරාමතාවයකින් යුක්තව ගත කරනවා. ඒතර Taman දිහා බලන්න වෙලාවක් තිබුණා නැහැ. අපි දිගටම දුවන එක තමයි කළා තියෙන්නේ. ඒක අපේ ජීවිතවල වෙන්න පුළුවන් එක දෙයක්. මොකද අපි මේ රැල්ලට අහු වෙලා ගහගෙන යනවා අපිට අපි දෙහා බලන්න වෙලාවක් නැහැ. ඒ <clears throat> දේ නිතර වෙන්න පුළුවන් එක අතපසු වීමක් එහෙමත් නැත්නම් අපිට වෙන්න පුළුවන් එක අත්තර දීමක් කියලා කියන්න පුළුවන්. අනිත් එක පෙන්වන්නේ බස්සාරාමෝ හෝති. ඒ කියන්නේ නිතර කතාවට පෙළමෙන ගතියක්. නිතරම කතා සංලාපයේ යෙදී යෙදී යෙදී යෙදී කතා කර කර කතා කර කර කතා කර කර ඉන්න ගතියක්. ඉතින් එතකොටත් කෙලවරක් නැහැ ඉතින් ඒ කතාවේ ඒකටම කාලය වැය වෙනවා. කාලය ගිය බවවත් දන්නේ නැහැ. අන්තිමට කතාවටම කාලය ගත වෙලා. ඉතින් ඒකත් වෙන්න පුළුවන් තවත් පැත්තක්. එතකොට ඒ කාලය ගත වෙච්ච ආකාරය මතකත් නැහැ. දිගින් දිගට අල්ලාප සල්ලාපවල ඉඳලා තියෙනවා, සම්ප්‍රප්පලාපවල ඉඳලා තියෙනවා. තේවහරහා ඇතැම් විට ඕනෝන්හා බහිම්බස් වීම වෙලා තියෙනවා, අඩදබර පවා වෙලා තියෙනවා. අන්තිමට ඒවටම කාලය ගත වෙලා Tamanට යහපතක් කරගන්න කාලයක් නැති වෙලා. ඊළඟට පෙන්වන්නේ නිද්දාරාමතාවය. එතකොට අපි උදාසීනව කම්මැලි සහගතව නිද්දාරාමතාවයකින් නිතරම නිදිබරව එහෙමම කාලය ගත කළොත් දෙතෙන්ටම කාලය ගත වුණා අන්තිමට ක්‍රියාශීලීව තමන්ගේ කටයුත්තක් කරගන්න වෙලාවක් නැහැ නින්දටම කාලය ගත කළා ඊළඟට පෙන්වනවා සංගණිකාරාමතාවය. ඒතර අපි බොහොම ජයට පිරිස් ඇසුරේ කට්ටියක් ඉස්සරහා තියාගෙන කට්ටිය ඇසුරු කරගෙන විශාල පිරිසක් එක්ක අපි නිතර එන්න ගතිය. ඒක සමහරවල් අපේ හිත ප්‍රිය කරන්න පුළුවන්. හිත කැමති වට කරගෙන ඉන්න, පිටස වට කරගෙන ඉන්න. ඉතින් එහෙම ඉන්න ගියාම ඉතින් ඒ ඒ අයගේ විවිධාකාර ඕනෑ පාකම් අපිට ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඒ අයට අනුව අපිට හැසිරෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට ඒ කටයුතු වලම යෙදී යෙදී හිටියා. ඒතර අපිට අපි ගැන බලන්න වෙලාවක් නැහැ. ඒ විදිහට ඒ විශාල වැඩි පිරිසක් ඇසුරු කර කර පිරිස් එක ඉන්න යෑම තුලත් සමාලාවට අපිට අර උමනා කරන හුදකලාව විවේකය, කාය විවේකය, චිත්ත විවේකය හදා ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසාම උපදි විවේකයට කොහොමත් අවස්ථාවක් නැහැ. ඊළඟට පෙන්නනවා සංසග්ගාරාමතාවය. අපි ඊටාම ළඟින් ඇසුරක් පවත්වන කීප දෙනෙක් එක්ක ඉතින් මේ කතා කරන්නේ කල්යාණ මිත්‍රයන් එක්කම නෙමෙයි මේ කතා කරන්නේ කලින් කියන්න පුළුවන් පාප මිත්‍රයන් එක කියලා. යම් හෝ අපේ හිත ගිය අපේ අපේ දෘෂ්ටියත් එක්ක අනුගත වෙන අපි ප්‍රිය කරන යම් කීප දෙනෙක් ඊටාම ළඟින් ඇසුරු කරනවා. ඒ අය මත අපේ ජීවිතේ යැපිලා තියෙනවා. ඒ අය ගැන අපි නිතරම බලනවා, හොයනවා. අපේ හිත ව්‍යාවෘත වෙලා තියෙන අය ගැනමයි. ඒ බඳු බොහොම කුළුපඟ ළඟ ඇසුරක් දිගට පැවැත්වීම. ඒ හරහා සමාල්ලාවට අපිට අපි ගැන බලන්න වෙලාවක් නැති වෙනවා. ඒක අද අපිට කතා කරන්න පුළුවන් ඊළඟ අවස්ථාවක් ගැන පపంచාරාමතාවය. දැන් මේක තවත් ගැඹුරකට ඇත්තටම මේ සූත්‍රය තුළින් අපිව අරගෙන යනවා. ඒ කියන්නේ අපි නිතර නිතර කල්පනා කර කර ඉන්න ගතිය. අපි පෙළඹලා ඉන්නේ හිත නිශ්ශබ්ද කරගන්න නෙමෙයි, හිත සංසුන් කරගන්න නෙමෙයි, කල්පනා ලෝකයක নিমগ্ন වෙලා ඉන්න. හිතන්න අපිට ඇහැට ලොකුවට රූප පේන්නේ නැහැ. ඒක පේන රූපෙන් එච්චර සතුටක් එන්නේ නැහැ. ඒ වගේමයි කනටත් විශේෂ සද්දයක් කියලා ඇනුම් බැනුම් හෝ ගීතරාවයක් හෝ එහෙමත් ලොකුවට දෙයක් නැහැ. නාසයට, දිවට, කයට එහිබඳු කය පිනවන, හිත පිනවන අරමුණක් නැහැ. හිතන්න නිකම් පංචකාමයන් ගැන ලොකුවට හොද වැඩිච්ච අවස්ථාවක් නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට අපේ හිත තියෙනවද සංසුන්ව? කල්පනා කරලා බලන්න. يعني ලොකුවට රූප බලන්නේ නැති අවස්ථාවක්. අපි සාමාන්‍යයෙන් කරන්නේ පුළුවන් තරම් රූප පෙන්නන එක. ඒකනේ අපි ගෙවල් වලට රූපවාහිනී යන්ත්‍රයක් එහෙම ගන්නෙ. නාට්‍ය බලන්න යන්නේ, චිත්‍රපටි බලන්න යන්නේ. එමත් නැත්නම් දැන් අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකක් අපි පාවිච්චි කරන්නේ. මොකද ළඟ තියාගෙනම රූප බලන්න පුළුවන්. පුළුවන් තරම් රූප පෙන්නනවා. නැත්නම් ශබ්ද අස්සෝනවා. ගඳ සුවඳ රස පහස ලබලා දෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් මේ පංචකාමයන් ඇසුරු කරන්න ඒකෙන් හිත මත් කරන්න වෑයම් කරනවා. ඒක තමයි අපි හිතන්නේ අපේ සතුට කියලා. අපි හිතමු යම් අවස්ථාවක් තියෙන ඔය පහම ලොකුවට නැති. එතකොට අපේ හිත මොකද කරන්නේ? මේ පහ නැතත් අපේ හිත කල්පනා කරනවා. එතකොට මේ පහ නැති වුනහම අපිට නිකන් හැඟෙන්න ඕනේ දැන් තින් ලොකුවට ඇහැ හරහා නිකන් හිත මුලා වෙන්න අවස්ථාව අඩුයි. කන පාදක කරගෙන ශබ්ද මුල් කරගෙන හිත මුලා වෙන තියෙන අවස්ථාවත් අඩුයි. නාසය, දිව, කය හරහා හිත මුලා වෙන තියෙන අවස්ථාව අඩුයි. එහෙනම් හිතට පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් හිත නිශ්ශබ්ද වෙන්න. අන්න ඒක නරක නෑ. හැබැයි නමුත් අවාසනාවකට වෙන්නේ මොකද්ද? හිත ඒත් කතා කරනවා. හිත ඒත් කියවනවා. දැන් කල්පනා කරලා බලන්න දැන් මේ පිංගුතුන් මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවම ඉතින් ලොකු අර ගෙවල් දොරවල් වල දැකපු දේවල් නගරවල දැකපු දේවල් මෙහි දකින්න නැහැ. එළිය බැලුවොත් නිකන් ගහක් කොළක් තියෙන. සතෙක් සීපාවෙක් ඉන්නේ. ඉතින් ඒ අය දිහා ඒ වටපිටාව දිහා බැලීම හරහා හිත ලොකුවට දූෂණය වීමක් වෙන්නේ නැහැ. ඒ වගේමයි සින්දු අහන්න, ඒ මොකක් සංගීත සංදර්ශන මොකක්වත් මෙහි නැහැ. ගන්ධ, සුවඳ, රස, පහස ඒවත් ඉතින් ලොකුවට නැහැ. නමුත් අපේ හිත ඒත් කියවනවානේ. නේද? කල්පනා පොඩ්ඩක් හිතලා බැලුවාම අපේ මේ පුළුවන් තරම් අර ඉඳුරන් හරහා හිතට වෙන පීඩාව අඩු කළා හිතට වෙන්න පුළුවන් ව්‍යාකූලත්වය අඩු කළා ඒ බඳු පරිසරයක් සකස් කරගත්තත් මනස සංසුන් වෙලා නැහැ එහෙනම් අපි ඇස් කන්නාසාදී ඉඳුරන් පිනවන පරිසරයේදී කොහොමත් ඉතින් අපේ හිත සංසුන් වෙන එකක් නැහැ ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මෙච්චර මේ ඕමනාකරණයේ පහසුකම් ටික සකස් කරලා දුන්නා. ඒත් ඇයි මේ හිතට සංසුන් වෙන්න බැරි? ඇයි යාට සංසිඳෙන්න බැරි? ඇයි යාට නිශ්ශබ්ද වෙන්න බැරි? එහෙනම් අපි ගාව තියෙන එක්තරාන්දම කැමැත්තක් මෙන්න මේ ප්‍රපංචයට ඇල්මක්. අපේ හිත හරි කැමති මේ කල්පනා කර කර ඉන්න. වෙච්ච දෙයක් අල්ලගෙන නැවත නැවත පසුතැවෙන්න. අපේ අතින් වෙච්ච වැරද්දක් අල්ලගෙන ඒක නිකන් Tamanටම නිකන් දෙස් දෙදී ඉන්න. Tamanටම වෛර කර කර ඉන්න, Tamanටම චෝදනා කර කර ඉන්න. අපේ හිතේ තියෙනනේ මහා මෝඩ ස්වභාවයක්. වෙච්ච වැරද්ද අපි නැවත නැවත මතක් කරගන්නවා. මතක් කර කර මතක් කර කර Tamanටම වද දෙනවා. එහෙම ස්වභාවයක් අපේ මනස්වල තියෙනවා. ඒ වගේමයි අපි හිතමු තවත් කෙනෙක්ගේ මාක් කරේ අකටයුත්තක් වුණා. මාක් කරේ වැරද්දක් වුණා. ඒක දැනගෙන වැරද්දක් කළා නැත්නම් නොදැන වැරද්දක් වුණා. ඒකත් අපි නැවත නැවත සිහි කරනවා. අපි හිතමු අපි ගමනක් වෙමනක් යනකොට කවුරු හරි මිනිස්සෙක් කාර්ලා කෙර ගැහුවා. ඒ මිනිස්සයා මේ සේමාමාරුවකට කානුවකට ගැල ගැහුවා වෙන්න පුළුවන්. නමුත් සමහර විට ඇතම් කෙනෙක් ඒක දාගන්නවා මම මට තමයි කෙල ගැහුවේ. දැන් ඉතින් ගෙදර ඇවිල්ලා කල්පනා කරනවා. ඇයි මේ අහා මට කෙල ගැහුවේ? නේද? එහෙමනේ හිතන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න මේ මිනිස්සයා ගැන নানা ප්‍රකාර දේවල් හිතාගෙන මට තමයි ඒ කෙල ගැහුවේ කියාගෙන මං ඉන්න දිශාවට මං යන වෙලාවටම දැන් හිත හොඳට මේ දේවල් පසුබිම සකස් කරලා දෙනවා. ඉතින් හොගාලා හිතනවා කල්පනා කරනවා අර මනුස්සයා ගැන වෛරයක් ඇති කරගන්නවා සමහර ලාවට ආයිත් ගිහිල්ලා මේ මනුස්සයා ගාව කෙලක් ගහනවා එහෙම වෙන්නත් පුළුවන් ඉතින් ඒ පමණට අපේ හිත ඒ වෙච්ච සිද්ධියක් නිකන් එක හත කරන ගතියක් අපේ හිතවල තියෙනවා. කියන්නේ වුණේ හරි සරල පුංචි සිදුවීමක් නමුත් ඒ සරල පුංචි සිදුවීම ඒ මට්ටමේ අපි තබා ගන්න නැහැ. ඒක නිකන් අපි වර්ධනය කරනවා. ඒක එක හත කරනවා. ඒක විවිධ පැතිවලින් වඩනවා. ඉතින් මෙන්න මේ ස්වභාවයට කියනවා ප්‍රපංච කිරීමක් කියලා. එතකොට අපේ මේ මනසේ තියෙනවා එක්තරා ස්වභාවයක්. ඒ තමයි පැමිණෙන අරමුණ අපි නිකන් විවිධ අන්දමින් වර්ධනය කරන ගතියක්. ඒ ඒ අත ඔස්සේ හිතන ගතියක් අපේ හිතවල තියෙනවා. ඉතින් මේ හා සම්බන්ධයෙන් මේ ප්‍රපංච ගොඩනැගීම සම්බන්ධයෙන් එන ඊටාම ප්‍රබල විස්තරයක් එන්නේ මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේ. ඉතින් අපි ඒක පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් එතන බුදුරජාන් වහන්සේ කරපු ගැඹුරු ධර්ම කතාවක් ධර්ම කතාවක් ඒක ඇත්තටම උන්වහන්සේ නෙමෙයි විස්තර කළ තින්නේ මහා කච්චාණ මහරහතන් වහන්සේ. බුදුරන් වහන්සේ ඊටාම සංක්ෂිප්ත වශයෙන් තමයි ධර්ම දේශනාව කරන්නේ. කළා නැගිටලා වැඩම කරනවා. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා දැන් ඉතින් කොහොමද මේක විසඳගන්නේ? ඉතින් උන්වහන්සේලා වැඩම කරනවා මහා කච්චාණ මහරහතන් වහන්සේ හොයාගෙන උන්වහන්සේට ඇවිටිලි කළා තමයි විස්තරය අහගන්නේ. මහා කච්චාණ මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ කොහොමද අපේ හිත ඇතුලේ ප්‍රපංචයක් ගොඩ නැගෙන්නේ? ශක්තිය ඒක ඇත්තටම දැන් මේ ඉඳුරන් ආශ්‍රයෙන් අපි අරමුණු ගනිද්දී අපේ හිත ඇතුලේ විවිධ විදිහට මේ ප්‍රපංචය ගොඩනගෙන එක්තරා අධීර කීපයක් හඳුනා ගන්න පුළුවන්. මේ පළවෙනි අධීරය බොහොම අහිංසක අධීරක්. මේ පළවෙනි අධීරය ඇත්තටම රහතන් වහන්සේලාට පවා සිද්ධ වෙන එකක්. චක්කුංච පටිච්ච රූපේච uppajjiti චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං පස්සපච්චා වේදනා. එපමණයි. එතකොට මේ ඒක හේතුඵල ධමයක් වශයෙන් සිද්ධ වෙන දෙයක්. ඇහැට රූපයක් ආපాతගත වුණා. ඒ හරහා දැනීමක් පහළ වුණා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලියට දැන් ඔන්න අපි ස්පර්ශයක් කියලා අපි මේක හඳුනා ගැනීමක් කරනවා. දැන් ඔන්න එතන වේදනාවක් පහළ වුණා. දැන් ඔන්න හඳුනා ගැනීම සිද්ධ වුණා. මේක මුල් මට්ටම. ඒතර මේ මට්ටමේ ලොකු බාධාවක් නැහැ. ඉතින් මේ කාටත් පොදුයි. මෙන්න මේ පළවෙනි මට්ටම. ඉතින් අහිංසක ක්‍රියාවලියක්. හේතු බල දහමක් අනුව ක්‍රියා වෙන ක්‍රියාත්මක වෙන වැඩක්. හැබැයි දෙවැනි අධීරයේදී අපි අත දානවා පුද්ගලයෙක් වශයෙන්. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. කියලා දැන් අපි පුද්ගලයෙක් විදිහට අපිට ආවේනික රටාවන් මේකට ඈඳලා අපේ රුචි අරුචිකම් මේකට එකතු කරලා මුසු කරලා අපි දැන් ඔන්න හඳුනා ගන්නවා හිතනවා කල්පනා කරනවා ඒ කල්පනාවල විහිද යාමක් වෙලා ඔන්න ප්‍රපංචයකට පෙළඹෙනවා. දැන් හිතන්න අපි අර ගත්ත උදාහරණය වශයෙන් ගත්තොත් අපි ගමනක් යනවා ඔන්න යම්සි තැනැත්තෙක් කාර්ලා කියලා ගැහුවා. අපි ඒ උදාහරණයම ගමුකෝ. ඉතින් එතකොට යම් සද්දයක් මේ ඇහුනේ. ඒ වගේමයි යම් දර්ශනයකුත් දැක්කා. ඒතර ඒ දැකපු අවස්ථාවේදී අපේ හිතට නිකන් ආවේ නම් මේ දර්ශනයක් දැකීම සහ ඇසීම සද්දයක් ඇසීම ඒක අපි අඳුනත් ගත්තා. හැබැයි දැන් මගේ හිතේ නිකන් ප්‍රවණතාවයක් තියෙනවා මේකයිල මහා නරක දෙයක් නොකල යුත්තක් මේ මිනිසයා මගේ සතුරෙක් කියලා දැන් මේ මගේ අතින් දාපු කෑලි ගොඩක් තියෙනවා මේ සිදුවීමට එකතු කරපු එහෙම දේවල් සහිතව තමයි මම දැන් හිතන්න පෙළඹෙන්නේ. ඒතර මේ ලැබිච්ච අත්දැකීමට අපි තව අපේ කෑලි මූට්ටු කළා තමයි අපි හිතන්න පෙළඹෙන්නේ. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. යමක් අපි විඳ දරාගත්තා වින්දා ඒක අපි හඳුනාගත්තා හඳුනගෙන ඒ මත අපි විතර්ක පහල කරනවා. ඒක ඒ මත අපි හිතනවා, සිතුවිලි පහල කරනවා. ඒතර අතීතයේ මුල් කරගෙන සිතුවිලි පහල කරන්න පුළුවන්. මේ මිනිහා එදත් මට මෙහෙම කරා. මං එදත් යනකොට මෙතෙන්දිම කෙන ගැහුවා. එහෙම හිතන්න පුළුවන්. මේ මිනිස්සයා මගේ හතුරෙක්. මේ මිනිස්සයා මටමයි මෙහෙම කළේ. හෙටත් මෙහෙම කරන්න පුළුවන්. එදත් මෙහෙම කළා. ඒතර අපි මේ විවිධ අතින් හිත හිත කල්පනා කරගෙන දැන් මේකට එකතු කරගෙන එකතු කරගෙන යනවා. ඒතර දැන් අපි මේ හිතන යන්ත්‍රේ පටන් ගත්තා. හිතන්න අපේ මනස නිකන් සංසුන්ව තිබුණේ. හැබැයි මේ සිදුවීම මුල් කරගෙන දැන් ඔන්න අපි වුමනාවෙන් හිතනවා. වුමනාවෙන් කල්පනා කරනවා. ඒතර මෙන්න මේ කල්පනා කිරීම අපි පටන් ගත්ත අවස්ථාව අපි වශයෙන් මැදිහත් වෙලා මේ පටන් ගත්ත අවස්ථාව ඔන්න කියන්න පුළුවන් දෙවෙනි අවස්ථාව කියනවා. හැබැයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ දෙවෙනි අවස්ථාවටත් වඩා තුන්වෙනි අවස්ථාවේදී. තුන්වෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙන්න මේ හිතන යන්ත්‍රය නිකන් බල ගැන්වෙනවා. අපේ මේ හිතීම් රටාව මේ හිතන ක්‍රමය දැන් නිකන් බල ගැන්විලා එනවා. දැන් ඉතින් හොගාලා හිතනවා දැන්. හිත විසින්ම දැන් මේක පණ ගැන්විලා ඇවිල්ලා එයා විසින්ම දැන් මේ යන්ත්‍ර නිකන් පටන් අරගෙන දුවනවා වගේ එයාම දැන් හොගාලා හිතනවා. දැන් ඉතින් ඒකට ඒ තුන්වෙනි අවස්ථාව ධර්මයේ විස්තර කරනවා යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඒ කියන්නේ දැන් මේ ඇහිම් බැලෙන්න ඇහිම් බලන ඒ රූප මුල් කරගෙන නැත්නම් කනට ඇහෙන ඒ ශබ්ද මුල් කරගෙන අතීතය අනාගතය වර්තමානය මුල් කරගෙන දැන් ඉතින් විවිධ පැති අපේ හිත নানা ප්‍රකාරන්දණයෙන් හිත හිතා හිත හිතා හිත හිතා යනවා. දැන් මම ඒකේ වහලෙක් බවටපත් වෙනවා. මට හිතීම නවත්ත ගන්න බෑ. හිතීම විසින් මාව මැඩපවත්තලා. දැන් කල්පනා කරලා බලන්න අපිට ඔක වෙන්නේ නැද්ද කියලා. නේද? අපි හිතමු දැන් ඔන්න අපි සක්මනේ ඇවිදිනවා. ඇවිදිනකොට හිත ටිකක් සංසුන් වුණා. හැබැයි එහෙම සංසුන් වෙලා ඉන්නකොට ඔන්න සින්දුවක් ඇහෙනවා. මණිකේ මගේ හිතේ කියලා ඔන්න ඇහෙනවා. ඉතින් එහෙම ඇහෙනකොට දැන් පොඩ පොඩ පොඩ පොඩ දැන් මණිකේ පොඩ පොඩ දැන් ගමන්ගේ ඔළුවට එනවා. මණිකේ ගායනා කරන හැටි, ඒ සින්දුවේ රටාව, ඒ නාද රටාව, ඉතින් එයා කියන හැටි නේද? අඟර දඟර පාන හැටි දැන් ඒවත් ඔක්කොම මැවෙනවා හිතේ. සංඥා ටිකක් ඔළුවට එනවා. ඒක අඳුන ගන්නවා. ඒකෙන් පුංචි සතුටක් ඇති වෙනවා. හිත නිකන් කුල්මත් වීමක් වෙනවා. මොකද අපි හිතේ හරි ඒකාකාරී රටාවක නෙවෙයි වම දකුණ ගියකින් හිතේ. වම දකුණ තියනවා කියන එක කොච්චර මහා එපා කරපු වැඩක්ද නේද? ඒ වගේද මේ මණිකේ මගේ හිතේ කිව්වහම. දැන් ඉතින් මණිකේ මගේ හිතේ කියලා දැන් ඒ ඒ රටාවට ඒ නාද රටාවට දැන් අපිත් කකුල තියන්නේ. ඒකත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න බොලේ ඉතින් සක්මනේ කළරට ගිහිල්ලා සක්මන කොහෙදෝ දැන් ඉතින් මණිකෙත් එක්ක කල්පනා කර කර ඉන්නවා. දැන් ඉතින් නවත්ත ගන්න බෑ. කොච්චර වෙලාවක් හිටියද කියලා මතකත් නැහැ. ඔන්න කවුරු හරි ඇවිල්ලා ඇඟට තට්ටු කරලා අහනවා ඔයා යන්නේ නැද්ද දාන්නෙට? එතෙක් ඔන්න අපි අර ලෝකේ තමයි ඉඳලා තියෙන්නේ. ඔන්න ඒ මට්ටම තමයි තුන්වෙනි මට්ටම කියන්නේ. ඒ කියන්නේ අර ඒ සිතුවිලි විසින් අපිව නිකන් මැඩපවත්තලා. අපිව නිකන් වහල් කළා. අපිට කිසිම සිහියක් නැහැ දැන්. සතිමත් බවක් දැන් අපිට නැහැ. ඒක සතිය සම්පූර්ණයෙන්ම ගිලිහුණා, දුර්වල වුණා. අපි අසරණ වුණා. ඒ හිත තුල ගොඩනැගින ප්‍රපංචය විසින් ඒ තනත්තාව වැඩපැවැත්තුවා. ඔන්න තුන්වෙනි අවස්ථාව. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ ඇහෙන් පෙනෙන රූප හරහා අපේ හිත ඔන්න තුන්වෙනි අවස්ථාව කරා යන්න පුළුවන්. මුලින් නම් නිකන් හුදු රූපයක් පෙනුණා විතරයි. ඊට පස්සේ අපි අඳුන ගන්නවා අපේ කැලේ ටිකක් මූට්ටු කරනවා පොඩ්ඩක් අපි හිතනවා. මොකද අපේ හිත ඇතුලේ පුංචි කිති කැවීමක් ඒ රූපය විසින් ඇති කළා. ඒ නිසා අපි හිතන්න පෙළඹුණා. අන්තිමට හැබැයි තුන්වෙනි අවස්ථාවේදී නම් අසරණයි. ඒ දැකපු රූපය විසින් අපිව මත් කළා අතෝ රක්නති සිතුවිලි හරහා අපි පැටලි පැටලි පැටලි පැටලි යනවා. අතීතේට අනාගතේට වර්තමානට මේ ඔක්කොගේම අපි නම් පැටලි පැටලි යනවා. කනට ඇහෙන ශබ්ද ගැනත් ඔය වගේමයි. නාසයට දැනෙන ගඳ සුවඳත් ඔය වගේමයි. දිවට දැනෙන රසත් එහෙමයි. කයට දැනෙන ස්පර්ශත් ඔහොමයි. ඒ වගේමයි හිතට එන අරමුණු විසිනුත් ඔය දේම කරනවා. අපි හිතමු අපිට ලොකුවට ලොකු සද්දයක් එන්නේ නැහැ, ගීතයක් ඇහෙන්නේ නැහැ. හරි නිශ්ශබ්දයි. ඒ වගේමයි ඇහැටත් රූප පේන්නේ අපේ ඇස් දෙක වහගෙන අපි ඉන්නේ. නාසයටත් එහෙම කියලා ගඳක් සුවඳක් එන්නේත් නැහැ. රසකුත් නැහැ. කටත් වහගෙන ඉන්නේ. කයට දෙන ලොකු ස්පර්ශයකුත් නැහැ අපිත් වාඩිලා ඉන්නේ. ඒත් හැබැයි හිතට අරමුණක් වෙන්න පුළුවන්. අපි කරපු දෙයක් මතක් වෙන්න පුළුවන්. කරන්න ඉන්න දෙයක් සැලසුමක් හිතට එන්න පුළුවන්. එතකොට එතනදිත් අපි අඳුන ගන්නවා මෙන්න මේ අහවල් දේ කියලා අන්න අඳුනා ගැනීමක් වෙනවා. මට අහවලා මතක් වුණා. මට කමඨාන් වාර්තාව ලියන හැටි මතක් වුණා. මෙන්න මේකක් ලියන්න ඕනේ කියලා මතක් වුණා. නැත්තම් හෙට ගෙදර යන හැටි මතක් වුණා. ගෙදර ගිහිලා මෙන්න මේ අහවල් දේ කරන්න ඕනේ කියලා මතක් වුණා. නේද? ඒතර අපේ හිත හදලා දෙනවා මේ එක්ක අතීතේ වෙච්ච දෙයක්, එක්ක අනාගතේ කරන්න ඉන්න දෙයක් මතක් කරලා දෙනවා. අපි අපි ඊට පස්සේ ඒක ටිකක් පෝර දානවා. අපි ඇත්ත තමයි ඒ කාරණේ හිතලා බලන්න ඕනේ. දැන් උන්දින් පොඩ්ඩක් පොඩ්ඩක් මේකට උල්පන්දම් දුන්නා. දැන් ඉතින් ඔන්න හිතන්න ගත්තා. අන්තිමට ඔන්න අපි තුන්වෙනි පියවරට එනවා අසරණ වෙනවා. දැන් ඉතින් සමහරවිට පැය ගණන් හිතලා කාලේ ගියා දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපේ හිතවල තියෙන මෙන්න මේ ප්‍රපංච ගොඩ නැගීම වැල්වටාරම් ගොතන ගතිය, දොඩමලු ගතිය, ඇතුලේ කතාව ඒතර අපි සතු එක ප්‍රධාන දුර්වලකමක් කියන්න පුළුවන්. අපි හිතනවා මේක ලොකු දක්ෂතාවයක් කියලා. ඒ වගේම අපි මේක රස විඳිනවා. කියන්නේ මේ ප්‍රපංච කිරීම තුළ එක්තරා අන්දමක අමුතු සුවයකුත් තියෙනවා. අමුතු රසයකුත් තියෙනවා. ඒකට කෙනෙක් ලොල් වෙලා ඉන්නේ. ඒකට කෙනෙක් හරි කැමතියි. අයිනක් කල්ලාගෙන කල්පනා කර කර ඉන්නේ මනෝ ගහනවා කියන්නේ නේද? ඒ මනෝ ලෝකයේ මනෝ ලෝකයක් තුළ තනි වෙලා ඉන්න හරි අපි කැමතියි. සමහරවිට ඒකෙන් අපි ඇදගෙන යනවා අන්තිමට එක්කෝ අර වෙච්ච සිද්ධියට ලොකු වෛරයක් හිතේ අදාගෙන කෙනෙක්ට බැනවැදීගෙන පරුෂ වචන කියාගෙන දඬු මුගුරු අරගෙන කැතිපොළු අරගෙන ඒ මට්ටම දක්වා අපේ හිත මේවා වර්ධනය කරන්න පුළුවන්. උනේ නම් හරි පුංචි දෙයක්. හැබැයි ඒක හත කරගෙන අපි ගිහිල්ලා අර මිනිස්යාගෙන් පලි ගන්න ගහන බලින තන්දුණක් තැනට උනත් යන්න පුළුවන්. නැත්නම් අපි බස් එකේ යනකොට ඔන්න කවුරු හරි කෙනෙක් දැක්කා. පොඩ්ඩක් හිත ගියා. ඉතින් ගෙදර ගිහිල්ලා කෙලවරක් නැති කල්පනා කළොත් එහෙම සමහරවිට ඉතින් ආයෙ ඊළඟ දවසෙත් ඒ වෙලාවටම ගිහිල්ලා උත්සාහ ගන්න පුළුවන් ඒ ආයෙත් පෙනෙයිද කියලා බලන්න. යාවම ඒ වෙලාවටම එතනම පෙනෙයිද නේද? ඉදත් වෙනුනොත් එහෙම ඔන්න දැන් ආයෙත් පොඩ්ඩක් නේද? දැන් ඔන්න පොඩ පොඩ පොඩ හිත ඇතුලේ මේක නිකන් රෙජිස්ටර් වෙනවා. තව තව ඉතින් කල්පනා වෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඊළඟ එතනින්ම බැහැලා තමයි ළඟට ගිහිල්ලා කතා කරලා දැන් ඉතින් ආයෙ සම්බන්ධයක් ගොඩනගන්න ඔන්න පෙළඹෙන්න පුළුවන්. අපි මුලින් අර පුංචි දැකීමක් විතරයි උනේ. නමුත් ඒ දැකීමෙන් අපි නතර නොවි මේක අරගෙන යනවා බොහොම ඈතට. ඒතර තණ්හා මූලික කරගෙන අපේ හිත ඇතුලේ අතෝරක් නැති කතාවක් අතෝරක් නැති සිතුවිලි ගොඩනගෙන්න පුළුවන්. ඒ වගේම මාන්නයක් පොල් කරගෙන අපේ හිතේ අතෝරක් නැති කතා කෙලවරක් නැති සිතුවිලි ගොඩනගෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ මේ දහම තුල පෙන්නනවා අපේ හිත කොහොමද මුලා වෙන්නේ. මේ තේරුමක් නැති දේවල් හිතන්න පෙළඹෙන්නේ. ඒකට පුදුම ඇබ්බැහියක් තියෙන්නේ. අපිට තේරෙන්නේ මේ මේ බඳු දේවල් හිතීම තුළ අපි කොයිතරම්නම් මේ හිත වල් වදිනවද? මේ හිත තව තව දූෂණය වෙනවද? අසරණ වෙනවද? අපි තව තව මුලා වෙනවද කියන එක ගැන අපිට එච්චර හැඟීමක් නැහැ. අපි ඉතින් ඔහේ හිතනවා. මොකද හිතන්න විදමක් යන්නෙත් නැහනේ. ඉතින් ඔය හිතනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා පపంచාභිරතා පජා. මේ ප්‍රජාවට මේ ප්‍රපංචයට පුදුමාකාර ඇල්මක් තියෙනවා. ඉතින් අපි මේ ඉස්සරහට අරගෙන තියෙන සූත්‍රෙත් ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. යෝ පపంచ මනියුත්තෝ පపంచාභිරතෝ මගෝ විරාදයේසෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං යෝපපංච මනියුත්තෝ මේ ප්‍රපංචයටම ඇලිලා ගැලිලා වාසය කරන ප්‍රපංචාබිරතෝ මගෝ මේ ප්‍රපංචයට අබිරතියක් තියෙන ප්‍රපංචයට පුදුමාකාර ඇල්මක් තියෙන මේ මෝඩ මිනිස්සයා මුර්ගයා කියලා කියන්නේ සතෙක් බලන්න කොච්චරනම් යටටද දාලා තියෙන්නේ කියලා නේද අපි හිතනවා මේ හිතන එක මහා කෙරුම්කාරකමක් කියලා නමුත් සාරිපුත්තු සාන්නාංශ කියනවා මේ ප්‍රපංචයට ඇලිලා ඒකටම ගැලිලා ඉන්න මේ අසරණ වෙච්ච සතෙක් විරාදයේසෝ නිබ්බාණං මේ නිවනින් ඈතට ඈතට යනවා යෝගක්ඛේමං අනුත්තරං ඒ සියලු බැඳීම් වලින් හිත නිදහස් කරන නිවනින් මේ තනත්තාව ඈතට ඈතට අරගෙන යනවා නිසා අපිට කවදාවත් හිත හිත කල්පනා කර කර ප්‍රපංච කර කර නිවන් දකින්න බෑ දිගින් දිගට තර්ක කර කර හිත හිත කල්පනා කර කර යන ගමන තුළ අපි හිතනවා නම් කවදා හරි නිවීමක් නිවීමක් සාක්ෂාත් කරගන්න වෙයි කියලා එහෙම දෙයක් නෙමෙයි මේ ධහමේ පෙන්නලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ හිත තුළ ගොඩනගෙන විවිධාකාර ප්‍රපංච නැත්නම් විවිධ විවිධාකාර ඒ සිතුවිලි විතර්ක එක එක මට්ටම් වලින් මේ ධහම තුළ විස්තර කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පංසුදෝහක සූත්‍රයේදී එහෙම ඕලාරික උපක්ඛිලේශ කියලා එක මට්ටමක් පෙන්නනවා. ඒ කියන්නේ අපේ බොහොම රළු මට්ටමින් අපි පව්කම් කරන්න මේ කය හරහා පෙනෙන අවස්ථාවක්. කාය දුච්චරිත. අපේ හිත දූෂණය කරගෙන අපේ පරුස වචන කියන්න, කේලම් කියන්න, බොරු කියන්න, හිස් වචන කතා කරන්න පෙළඹෙන අවස්ථාව. වචී දුච්චරිත. ඊට පස්සේ අපේ අනවශ්‍ය විදිහට ලෝභකම් ඇති කරගෙන, වෛරී චේතනා පහළ කරගෙන, මිත්‍යා දෘෂ්ටි හදාගෙන මනසින් කරන දුච්චරිත, මනෝ දුච්චරිත. ඉතින් මේකයිලා හරිම ඕලාරික මට්ටමේ උපක්ලේශ මට්ටමක් වශයෙන් පෙන්වනවා. හිතන්න කවුරු හරි සීලයක් සමාදන් වෙලා දැන් කාය දුච්චරිත, වචේ දුච්චරිත, මනෝ දුච්චරිත සෑහෙන්න අඩු කරගන්නවා. ඒක නරක නෑ. ඒක විය යුත්තක්. ඒ ආසත්පුරුෂයෙක් වෙන්න වෑයම් කරනවා. සීලයක් ආරක්ෂා කරනවා. සිල්වත් වෙනවා. ඒ හරහා යාට පුළුවන්කමක් එනවා දැන් කාය දුච්චරිත පුළුවන් තරම් අඩු කරගන්න, අවම කරගන්න, වචී දුච්චරිත, මනෝ දුච්චරිත අපි තුමු සෑහෙන්න දැන් අඩු වුණා. ඒතර මේ කය වචනේ පාවිච්චි කරලා පව්කම් කරන්නේ හැබැයි මනසේ තාම තියෙනවා කාම සංකල්පන, කාම විතර්ක දුවනවා. වෛරී චේතනා, ව්‍යාපාද විතර්ක දුවනවා. තවත් කෙනෙකුට අවඩක් කරන්න, හිරිහැරයක් කරන්න විහිංසා චේතනා දුවනවා. ඉතින් මෙන්න මේ දෙවෙනි මට්ටම පෙන්නනවා මජ්ජිම සහගත උපක්ඛිලේශ කියලා. ඒකත් ඉතින් මේ යෝගාවචරයෙන් විදිහට අපිට අඳුර ගන්න බැරි නෑ. දැන් මේ පින්වතුන් භාවනාවක් කරද්දී යම් යම් කාම සංකල්පනා හිතට එනකොට, රාගසිතේලි හිතට එනකොට, ඒක අඳුර ගන්නවා කියන එක ඉතින් එච්චරම අමාරු නෑ. කාලයක් යනකොට ඒක අඳුර ගන්න පුළුවන්. දැන් අපි සක්මනකට එහෙම ගිහිල්ලා සක්මන ටිකක් හොඳට කෙරීගෙන යනකොට හිතේ රාගයක් පහළ වුණොත් ඒක අඳුර ගන්න පුළුවන් වෙයි. එච්චර අමාරුවක් වෙන එකක් නෑ. වඩලා ආනාපාන සතියක් වඩනකොට හිත ටිකක් සංසුන් වුණාම හිතට මාක් කරේ හේතුවක් නිසා ද්වේෂයක් පහළ වුණොත් ඒකත් ඉතින් අඳුර ගන්න එක එච්චර අපහසුයක් නෙමෙයි. ඒ නිසා අපිට මේ භාවනාවක් කරගෙන යනකොට මේ කාම විතර්ක පහළ වෙන්න පුළුවන්, ව්‍යාපාද විතර්ක පහළ වෙන්න පුළුවන්. විහිංසාව විතර්ක පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒක දැන් අඳුර ගන්නත් පුළුවන්. අඳුරගත්තට පස්සේ එහෙනම් මේවා දුරු කරන්න අපි උත්සාහන්ත විය යුතු වෙනවා. ඉතින් මේක අර ඒ තරම්ම සතිය දියුණු නොවෙච්ච විපස්සනා නුවණක් අවදි නොවෙච්ච මට්ටමේදී ඉතින් මේක දුරු කරන්න ක්‍රමත් බුදුරයන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒ හිතේ විවිධ විතර්ක පහළ වෙනවා. හැබැයි විතර්ක සමනය කරන ක්‍රම විතක්ක සංඨාන සූත්‍රයේදී බුදුරයන් වහන්සේ ක්‍රම පහක් කියලා දෙනවා. හිතන්න දැන් අපේ හිතේ වෛරයක් පහළ වෙනවා නම් ඉතින් පොඩ්ඩක් මෛත්‍රී භාවනාවක් වගේ දෙයක් කළා ඒ වෛරය සමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු හිතේ රාගයක් පහළ වෙලා නම් ඉතින් පොඩ්ඩක් අසුබයකට එහෙම හිත දාලා ඉතින් ඒකත් සමනය කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඒ ප්‍රතිවිරුද්ධ විතර්කයක් හිතට ගන්නවා. Taman තේරුම් ගත්තා දැන් පහළ වෙලා තියෙන විතර්කය ඒ තරම්ම ගැළපෙන එකක් නෙමෙයි. හිත තව තව දූෂණය කරන විතර්කයක්, හිත තව තව කෙලසන විතර්කයක් දැන් ඇතිලා තියෙන්නේ ඒ නිසා අපි කුසල විතර්කයක් ගන්නවා. අපි බුදු ගුණයක් වඩනවා. මරණානුස්සතියක් වඩනවා. ඉතින් මේ වගේ ඔක්කොම උපක්‍රම ඉතින් ඔය කියන්නේ හිතට නිකන් හිතන්න අරමුණක් දෙනවා. හැබැයි ඒක අර තරම් කෙලසන හිතක් සිතුවිල්ලක් නෙමෙයි. නරක දෙයක් වෙනුවට අපි හොඳ දෙයක් හඳුල්ලා දෙනවා හිතට. රාගය වෙනුවට අපි ඔන්න විරාගය දනවන අරමුණක්. ද්වේෂය වෙනුවට මෛත්‍රියක් දනවන අරමුණක්. ඒතර මේක එක ක්‍රමයක්. ඒ නිසා අපි මෛත්‍රී භාවනාවක් වඩනවා නම් ඉතින් ඒකෙන් යම්සේ ආරක්ෂාවක් මේ හිතට ලැබෙනවා. බුද්ධානුස්සතියක් වඩනවා නම් අපේ හිතට යම් ආරක්ෂාවක් ලැබෙනවා. අසුබයක් වඩනවා නම් හිතට ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට ඒ කියන්නේ අපේ හිත ටිකක් අර හිතියේ නරක පැත්තක ඒකෙන් හරි පැත්තට ගන්න. ඉතින් මේ පැත්තේ නිවැරදි කල්පනාවක් දාගත්තා. ඉතින් ඒකෙන් තමයි ගමන් කරන්නේ. ඒක එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් කියලා දෙනවා බුදුරජාන් වහන්සේ දැන් මේ හිතන්නේ නරක අරමුණක් නම් හිත කෙලසෙන අරමුණක් නම් ඒකේ ආදීනව මෙනේ කරන්න කියනවා. මොකද මේක දිග දිගට හිතාගෙන ගියොත් දන්නේ නැහැ මට පාලනයෙන් ගිරෙන්න පුළුවන් අන්තිමට මට මේ මනුස්සයාට බනින්න හිතෙන්න පුළුවන් ගහන්න හිතෙන්න පුළුවන් මට මාව පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන් මේක අප්‍රමාණ ද්වේෂයක් කරා යන්න පුළුවන් එදත් ඒක උනා එහෙනම් දැන් අද මේක නොවෙන්න මම වග බලා ගන්නවා කියලා නිකන් Tamanට අනතුරු අඟවනවා එතකොට Tamanටම නිකන් කියලා දෙනවා මේකේ තියෙන ආදීනව පැත්ත. මතක් මතක් කරලා දෙනවා. ඉතින් ඒක තේරෙනකොටත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පහළ වෙච්ච දේශයක් නම් දේශයකටපත් වෙලා යන්න පුළුවන්. මොකද Tamanට තේරෙනවනේ මේකේ තියෙන බැලරුම්කම, අවදානම. මේ අවදානම බැලරුම්කම ආදීනව පෙන්වා දීම තවත් ක්‍රමයක් වශයෙන් කියලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමයක් වශයෙන් කියලා දෙනවා මේ අසති අමනසිකාර කියලා. ඒ කියන්නේ ඒ මොනවාද සිතුවිලි ටිකක් යනවා දැන් මේක තේරෙනවා මේක ගැළපෙන්නේ නැහැ මම ඒක නිකන් නොසලකා හරිනවා. අපි කෙනෙක්ව හම්බෙන හම්බෙන්න එනකොට ඉස්සරහට යාට මම යා දිහා බලන්න කැමති නැත්නම් මම අනිත් පැත්ත බලා ගන්නවා. මම වෙන පාරකින් යනවා. අන්න වගේ මේ හිතේ මොනවාද සිතුවිලි ටිකක් යනවා. මට වැඩක් නැහැ. මට ඒක කැමති නැහැ. මම ඒ වෙනුවට නිකන් අහක බලා ගන්නවා. ඒ වෙනුවට සිහිය නොයදා ඉන්න. එතෙන්ට සිහිය නොයදා ඉන්න. එතෙන්ට මානසිකාරය නොයදා ඉන්න. එතෙන්ට අපි කියමු අනුග්‍රහ නොකර ඉන්නවා. එතකොටත් ඒගොල්ලෝ නිකන් ඔහේ අඩපණ වෙලා යන්න පුළුවන්. තවත් තුන්වෙනි ක්‍රමයක් කියලා දෙනවා. හතරවෙනි ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ දැන් මොනවාද සිතුවිලි ටිකක් පහළලා තේනවා ඒ සිතුවිලි වලට කලින් සිතුවිලි කොහොමද තිබුණේ? එතකොට යෝනිසෝ මනසිකාරයක් යොදලා මේ දැන් තියෙන සිතුවිලි ටික හටගන්න කලින් මොනවාද තිබිච්ච සිතුවිලි ටික? ඒක අපිට හිතමු මතක් වුණා. ආ මෙන්න මේකනේ මතක් වුණේ මෙන්න මෙහෙම සිතුවිලි ටිකක් නෑ. ආ ඒකට කලින් සිතුවිලි ටික කොහොමද? මේ සිතුවිලි ටිකට කලින් සිතුවිලි ටික කොහොමද? දැන් ඒතර මෙහෙම අපි මේ විතක්ක සංඛාර මූලය බලද්දී මේ පහළ වෙච්ච විතර්කවල සිතුවිලිවල මුල බලද්දී දන්නේම නෑ විතර්ක වලට අපි අනුග්‍රහය නැතිලා යනවා. ඒ හරහා මේ සිතුවිලි ටික සමනය වෙන්න පුළුවන්. තවත් ක්‍රමයක් කියලා දෙනවා. ඉතින් මේ එකක්වත් හරියේ නැත්තම් බුදුරජාන් වහන්සේ කියනවා නිකන් දත් පිටි කාලා හරි මේක නවත්ත ගන්න කියලා. මේ කියන්නේ හිතට බල කළා, නිග්‍රහ කළා, නිකන් වීරය යොදලා නවත්ත ගන්නත් කියනවා. ඉතින් ඒ වගේ එතකොට අපිට මේ විතර්ක සමනය කරන ওই ක්‍රම කීපයක් ඔතන කියවෙන්නේ. අපි හිතමු දැන් විතර්ක සමනය කරන්න තියෙන තව ප්‍රධාන ක්‍රම තමයි මේ භවනා ක්‍රම කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාවක් කියලා කියන්නේ මේ විතර්ක සමනය කරගන්න තියෙන එක ප්‍රධානම ක්‍රමයක්. එතෙන්දී අපි එකපාර්ත මේ විතර්ක වලට පහර දෙන්නේ නැහැ. එකපාර්ත අපි චිත්තානුපසනාවක් වඩන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ කයට මූලිකත්වය දෙනවා. කයේ දැනීමකට මූලිකත්වය දෙනවා. පාදයක් හොඳට ඔසවලා බිම තබනවා. තබනකොට එතනට හොඳට දැනෙනවා. ගොරෝසු දැකීම අත්දැකීමක් තියෙනවා. අන්නේ ගොරෝසු ස්පර්ශයට ඒ අත්දැකීමට ප්‍රමුඛත්වය දීලා එතෙන්ට අවධානය යොමු කරනවා. හිත හැබැයි හිතනවා. ප්‍රශ්නයක් නැහැ. හිත හිතපු දෙන්. හැබැයි මම මොකද කරන්නේ? ඕමනාවෙන්ම මේ පාදයේ පොළේ වදිනවා හොඳට ගොරෝසු දැනීමක් දැනෙනවා අන්නේ දැනෙන දැනීමට මම අවධානය යොදනවා ඉතින් මේ කටයුත්ත සාර්ථක වෙන්න පටන් ගන්නවා පොඩ පොඩ අපි හිතමු දැන් අපි සක්මනක ගියා එතකොට සක්මනේ පියවර 20ක් තිබුණා හැබැයි පහකට මට මෙතන සාර්ථක වුණා එක දිගට මට පියවර පහක් සිහියෙන් යා ගන්න පුළුවන් වුණා ඒ ඇතුලේ ඒ අතරේ ඉතින් හිත කියවනවා ප්‍රශ්නයක් නැහැ. මම හැබැයි පියවර පහක් සාර්ථක කරගත්තා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේ පහ හය කරන එක. හය හත කරන එක, හත දහය කරන එක, දහය පහළව කරන එක, පහළව විස්ස කරන එක. දැන් පහළව විස්ස කරාම හිතලා බලන්න නේද? දැන් පියවර 20ක් තියෙනවා. පියවර 20ෙම දැන් ඔන්න අපිට සිහියෙන් යන්න පුළුවන් මේ කායික සංවේදනය තුල සිහිය පවත්වමින්. ඉතින් ඔතෙන්ට එනවා කියන්නේ අර අපේ හිතේ දුවන විතර්කය සෑහෙන දුර්වල වෙලා. මොකද අපි ඒකට පෝෂණයක් දුන්නේ නැහැ. හිතේ එන විවිධාකාරයේ කල්පනා වලට අපි පෝෂණය දුන්නේ නැහැ, අනුග්‍රහයක් කළේ නැහැ, උල්පන්දම් දෙන්න ගියේ නැහැ. ඒ වුණාට අපි දැන් මේ පියවර මේ කොනේ ඉඳන් එහා කොනට යනකම් අපි මේ අපිත් එක්ක වාසය කරලා තියෙනවා. තමන්ගේ දැනීමත් එක්ක වාසය කරලා තියෙනවා. ඒතර මෙන්න මේ දැනීමට තමයි දැන් අපි මූලිකත්වය දුන්නේ, දැනුවත් භාවයටයි මූලිකත්වය දුන්නේ, හිතීමට නෙමෙයි. කල්පනා කිරීමකට නෙමෙයි ප්‍රපංචයකට නෙමෙයි. ඒත් මේ ක්‍රමය හරහා උතර කෙනෙක්ට තේරෙන්න පුළුවන් දැන් මේ හිත නිශ්ශබ්ද වෙලානේ. ඉතින් අදත් කීප දෙනෙක් මේක වාර්තා කරලා තිබුණා. සක්මන දැන් කෙරෙනවා. හැබැයි හිත නිශ්ශබ්ද වෙලා. මේ ලොකු විපස්සනාවක් නෙමෙයි රාම. හැබැයි හිත නිශ්ශබ්ද වෙලා තියෙනවා. හිත සංසුන් වෙලා තියෙනවා. ඇතුලේ කතාව නතර වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්ට සක්මන හරහාත් එන්න පුළුවන්. ඉතින් ඒ වගේම ආනාපාන සතිය කියලා කියන්නේත් ඔය විතර්ක සමනය කරන්න තියෙන එක ප්‍රධාන භාවනාවක්. ඉතින් ඒකටම සමානයි කියන්න පුළුවන් පිම්බින් හැකිලිම මුල් කරගත්ත භාවනාව. මොකද ඒවා ඇවිල්ලා මේ ස්වභාවිකව කයේ සිද්ධ වෙන දේවල්නේ. අපි මේ උවමනාවෙන් කරන දෙයක් එතන නැහැ. පිම්බීමක් හැකිලීමක් කියන එක ස්වභාවයෙන් වෙනවා. හුස්ම ගන්නකොට උදරය පිම්බෙනවා, හුස්ම හෙලනකොට උදරය හැකිලෙනවා. ඒක ස්වභාවිකව වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ස්වභාවිකව වෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒතරේ ආශ්වාසයට අවධානය යොමු කරනවා. ප්‍රශ්වාසයට අවධානය යොමු කරනවා. ඒ අතරේ තේ හිත හිතනවා. කමක් නැහැ. මේ මම ආශ්වාසයට අවධානය යොමු කරනවා. ප්‍රශ්වාසයට අවධානය යොමු කරනවා. එතනත් අපි හිතමු ඔන්න විනාඩි 10ක් තිස්සේ අපි මේක කළා. හුස්ම රැලි එක ළඟ තියෙන හුස්ම රැලි 5කට ඔන්න යන්තම් අවධානය යොමු කළා. දැන් ඉතින් ඔන්න 5 10 කරන්න 10 15 කරන්න 15 20 කරන්න ඔය වගේ පොඩ පොඩ පොඩ පොඩ මේ ප්‍රමාණය වැඩි කරගෙන යන්න. ඉතින් මේ විදිහට ප්‍රමාණය වැඩි කරගෙන යනකොට යම් අවස්ථාවක් එන්න පුළුවන් දැන් ඔන්න අඛණ්ඩව මේ පැමිණෙන ආස්වාසය ඊළඟට ප්‍රස්වාසය ඊළඟට ආස්වාසය ඊළඟට ප්‍රස්වාසය දැන් අඛණ්ඩව දැන් මේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය තුළම සිය පැවැත්මේ හැකියාව ගොඩනැගෙවි. ඉතින් එතෙන්ට එනකොට හිත නිශ්ශබ්ද වෙනවා. මොකද අපි මේ හිත කියවිල්ල හිතේ එන කියවිල්ලට ප්‍රපංචයට අපෙන් ලැබෙන අනුග්‍රහය අත්‍යවශ්‍යයි. නමුත් දැන් අපි මොකද්ද කරලා තියෙන්නේ? ඒකට අනුග්‍රහ නොකර, ඒ පැත්තට මානසිකාරයක් නොයදා අපේ දැන් සිහිය අපි වෙන පැත්තකටයි දාලා තියෙන්නේ. කයටයි දාලා තියෙන්නේ. ඒ නිසා කායानुපස්සනාවක් කරහා, කායानुපස්සනාවන ඕනම ක්‍රමයක් කරා ඉරියව් පැවැත්වීම උනත් වෙන්න පුළුවන්. අපි එදිනදා කරන ක්‍රියාවකට අවධානය යොමු කිරීම උනත් වෙන්න පුළුවන්. ගමනක් බිමනක් යනකොට ඒ ක්‍රියාවේ අවධානය පවත්වනවා. අපි උයනවා නම්, පිහිනවා නම් ඒ ක්‍රියාවේ අවධානය පවත්වනවා. මෙදුලක් අතුපත දානවා නම් ඒ ක්‍රියාවේ අවධානය පවත්වනවා. ඉතින් මේ මේ සරල ක්‍රම ඔක්කොම සරල වුණාට ඒකෙන් සෑහෙන්න මානසික සහනයක් ලබා ගන්න පුළුවන්. එතකොට එදිනදා ජීවිතයේ කරන විවිධ ක්‍රියාවලදී අපි සිහිය පැවැත්වීම තුළ මනසේ යම් පමණක සහනශීලී බවක්, මනස සංසිඳීමක්, නිශ්ශබ්ද වීමක් අත්දැක ගන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම ඉතින් එක අතකින් කියනවා හරි සරල ක්‍රම. ඊට පස්සේ තව ඉතින් ගන්න පුළුවන් මේ අපේ සීලය පැත්තෙන් ගත්තොත්. අපේ දැන් මේ අපි කතා කරන අනුතප්ප සූත්‍රයේම එන මේ කාරණා 6 ගත්තොත්. අපි පුළුවන් තරම් අනවශ්‍ය වැඩවලට පැටලෙන්නේ නැතුව ඉන්නවා. කම්මාරාමතාවය වෙනුවට න කම්මාරාමෝ හෝති. තමන්ට කරන්න පුළුවන් තමන්ට ගැළපෙන තමන්ගේ විවේකයට බාධාවක් නොවන වැඩ ටිකක් විතරක් තමන් වෙත පැමිණි වැඩ ටිකක් විතරක් කරන මට්ටමක කටයුතු කිරීමක්. ඒතර තමන්ට තමන් ගැන බලන්න යම්සි වෙලාවක් තියෙනවා. අනවශ්‍ය වැඩ පටලවගෙන නැහැ. අධික වැඩ පටලවගෙන නැහැ. ඊළඟට අනවශ්‍ය කතා වලට යන්නේ නැහැ. තමන් දන්නා විතර ගියොත් එහෙම මගේ කතාවේ සීමාවක් නැහැ. තමන්ගේ අඩුපාඩුවක් දන්නවා එහෙනම් යන්න නැතුව ඉන්නවා. නේද? පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න ගතියක්. මොකද තමන්ගේ අඩුපාඩු තියෙනවානේ. තත්ත්වය නිසා අපි දන්නවා මේ මෙතනට ගියොත් මාවත් කතාවට අහු වෙනවා, පැටලෙනවා, සීමාවක් නැති වෙනවා, කාලේ කාදමනවා. ඊට පස්සේ විතර්ක බහුල වෙනවා. ඇවිල්ලා භාවනා කරන්න ගත්තාම කතා කරපු දේවල් ඔළුවට එනවා. තේරුම් අරගෙන තමම නිශ්ශබ්ද වෙලා ඉන්නවා. පුළුවන් තරම් ඒ අනවශ්‍ය කතා වලට පැටලෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ ඔක්කොම තියාගත්තකින් කියන්න පුළුවන් අපි ලබන ශික්ෂණයක්. ඉක්මීමක්. ඊළඟට ඒක හිතේ එක්තරාන්දමක සක්‍රීය බවක් පාත්ත ගන්නවා නිද්‍රාශීලී ගතියක යෙදෙන්නේ නැතිව ඒක සක්‍රීය මනසක්. සතිමත් මනසක්, අවදි මනසක්. ඊළඟට අනවශ්‍ය පිරිස් ඇසුරක් කරන්නේ නැහැ. ඒ වෙනුවට ටිකක් හුදේකලා බවක්, තනියෙන් ඉන්න ගතියක්, තනියෙනුත් සතුටින් ඉන්න ගතියක්, පිරිච්ච ගතියක් හිතේ පවත්වන්න දරන වෑයමක්. ඊට පස්සේ ඕන්ට වඩා ඇඟැලුම්කම් පවත්වන්න යන්නේ නැහැ. නිකන් අතේ දුරින් ඇසුරු කිරීමක්. ඒ වගේ පැත්තක්. එතකොට මේ ඔක්කොම අපිට කියන්න පුළුවන් එක්ක සීලය පැත්තකින් අනිත් පැත්තට භාවනා පැත්තකින් මේ සියලු ක්‍රමහරහා අපේ හිතේ ගොඩනැගෙන්න පුළුවන් අනවශ්‍ය කල්පනා විතර්ක ප්‍රපංච මේ ඔක්කොම පොඩ පොඩ පොඩ අඩු වෙන්න පුළුවන්. දැන් එතකොට මේ ඔක්කොම ගත්තාම බැලුවාම ටිකක් අර රළු මට්ටමේ විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. දැන් හැබැයි ඊට පස්සේ දැන් බුදුරන් වහන්සේ කියලා දෙනවා ඊටත් වඩා සියුම් විතර්ක තියෙනවා. හිතන්න දැන් අපි මේ ඔක්කොම ටික ජයගත්තා. ජයගනිමින් ඉන්න අතරේ ඔන්න රට ගැන මතක් වෙනවා. එහෙට ගිහිල්ලා පත්‍ර ටික එහෙම බලන්න පුළුවන් නේද? රට ගැන මතක් වෙනවා. දැන් කවුරු අත්අඩංගුවට අරන් දන්නෙත් නැහැ. නේද? හාල් ගාන අඩු වෙලාද දන්නෙත් නැහැ. කියලා ඉතින් ඔන්න විවිධ විතර්ක එන්න පුළුවන්. රට ගැන, ජනපදයේ ගැන, අපි ඉන්න ප්‍රදේශය ගැන විතර්ක එන්න පුළුවන්. එහෙම නැත්නම් ඥාතීන් ගැන විතර්ක වෙන්න පුළුවන්. පුතා කෑවක් දන්නෙත් නැහැ මම මෙහෙට වෙලා හිටියා. නේද? දුවලා පැනලා ගිහිල්ලා අතපය කඩාගෙනත් දන්නෙත් නැහැ. නැත්තම් මම මේ භාවනාව හොඳට වඩා ගත්තා. යාටත් ගිහිල්ලා කියන්න ඕනේ. මෙහෙට එන්න කියලා කියන්න ඕනේ. ඉතින් එතකොට මේ ඥාතීන් පිළිබඳව, තමන්ගේ යාළු මිත්‍රාදීන් පිළිබඳව හිතට එන්න පුළුවන් විවිධ විතර්ක. ඒ වගේම දැන් මේවැය තියෙන ප්‍රශ්නයක් තමයි මේවා අර කාම විතර්ක තරම් මේ හිත කෙලසන ගතියක් නැහැ. නේද? අපිට හැංගෙනවා නිකන් රට ගැන හිතන්නේ නැතුව කොහොමද අප්පා කියලා නේද? පුතා ගැන හිතන්නේ නැතුව කොහොමද කියලා නිකන් අර අපිට නිකන් හැඟෙන්න පුළුවන් මේ එන විතර්ක සාධාරණයි කියලා. ඒවා නරක නෑ කියලා. හැබැයි ඉතින් ඕවා දිගට දිගට හිතාගෙන ගියාම අන්තිමට කෙලවර වෙන්න පුළුවන් ව්‍යාපාදයකින්, කාම සිතුවිල්ලකින්, විහිංසා විතරකයෙන් කෙලවර වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තින් අපි ඔන්න ආයේ හිත කෙලසෙනවා. ඉතින් මේ විතරක වලට බුදුරජාන් වහන්සේ දීලා තියෙන නිසා සුකුම විතරක කියලා. කොහොම සූක්ෂමන්ද මේ විතරක. ඒතර මේ අපි ඉන්න ප්‍රදේශය ගැන, රට ගැන, ලෝකෙ ගැන පහළ වෙන සියුම් විතරක. ඥාතීන් ගැන, යාළු මිත්‍රාදීන් ගැන, පවුලේ කට්ටිය ගැන එන විතරක. ඊළඟට තමන්ගෙම නිකන් කීර්තිය පිළිබඳ වෙන විතරක. එයා මං ගැන මොකක් හිතාගෙන ඉන්නවද දන්නේ මම නිකන් භාවනා කරද්දී නිකන් පොඩ්ඩක් ඇඟ හෙල්ලුණා. එයා දැක්කද දන්නේ නේද? ඉතින් ඔය වගේ. එතකොට මේ තමන්ගේ නිකන් හැදිලා තියෙන යම්සේ ප්‍රතිරූපයක් මම ඇවිල්ලා හොඳ සත්පුරුෂයෙක්, මම ඇවිල්ලා හොඳ මිනිස්සෙක්. මම කාටවත් වැරද්දක් උන්නේ එයා මං ගැන මොකක් හිතන් ඉන්නවද දන්නේ කියලා. ඒත් අපේ හිතේ ඇතිවෙන්න පුළුවන් ඒකට දහමේ විස්තර කරන්නේ අනවඤ්ඤති පටිසංයුත්ත විතක කියලා. ඒ කියන්නේ තමන්ගේ කීර්තිය තමන්ගේ හදාගත්ත ප්‍රතිරූපය ඒහා සම්බන්ධයෙන් අනිත් කෙනෙක් මොන අන්දමින් හිතනවද කියලා හදාගත්ත විතර්කයක්. ඉතින් ඔහොම හිතන්න ගියාම ඊට පස්සේ දැන් මේ ආයි ගිහිල්ලා අහන්න හිතෙනවා දැන් එයාගෙන්. ඔයා මොකද්ද හිතුවේ? මං එහෙම එකක් කල්පනා කරේ නෑ නේ. අයියෝ ආ එහෙම හිතුවද? නේද? ඔයා මාව දැක්කද මේ වැරදිලා ඒක වුනේ? ඉතින් අපි මේ අනවශ්‍ය දෙයට මේ පැටලෙනවා. මොකද මේ මේ විතර්කය අපි මගේ කරගෙන ඒක ලොකු කරගෙන ඒක ඇත්ත කරගෙන. ඉතින් මේකත් මේ හිතේ පහළ වෙන්න පුළුවන් සියුම් විතර්කයක්. ඊට පස්සේ තව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලාභ සත්කාර සම්බන්ධයෙන් එන විතර්ක. ඉතින් අපි හිතමු ඉස්සරහට භාවනාව කියලා දෙන්න ගිහිල්ලා ප්‍රසිද්ධ වෙන එක ගැන, කමඨාන් සුද්ධ කරන එක ගැන, නැත්නම් අනිත් අය ප්‍රශංසා කරන එක ගැන, පොතක් පතක් පළ කරන එක ගැන, වාර්තාව ලියන එක ගැන. ඉතින් වගේ අර හිතට නිකන් මේවම පාවිච්චි වෙලා හෝ අපේ හිතවල ඒ ලාභයක් සත්කාරයක් මුල් කරගත්ත විතර්කෙන්න පුළුවන්. ඒ වගේම සමාහනාවට තමන්ගේ සෞඛ්‍ය ගැනත් විතර්ක පහළ වෙන්න පුළුවන්. දැන් මෙච්චර වෙලා හිටියා මේ දවස් ටිකේම රැට කන්න හම්බුනේත් නැහැ. ඉතින් මේ දියවැඩියාව වැඩි වෙලාක් දන්නෙත් නැහැ. කියලා ඉතින් සමාහලාට තියෙන දියවැඩියාව ගැන මතක් වෙන්න පුළුවන්. රුධිර පීඩනය ගැන මතක් වෙන්න පුළුවන්. ගිය ගමන්ම පොඩ්ඩක් ආයේ දොස්තර මහත්තයාව හම්බෙන්න යන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ඒතර මේ තමන්ගේ සෞඛ්‍ය ගැනත් විතරක පහළ වෙන්න පුළුවන්. ඉතින් අපි මේ එකක්වත් නරක දේවල් කියලා හිතන්නේ නැහැ. ඒ නිසා දන්නේම නැතුව මේ විතරක වලට අහු වෙනවා. සමහරවිට අපි කාම විතර්කය හිතින් ඉවත් කරගන්න දක්ෂයි. ව්‍යාපාද විතර්කය, විහිංසාව විතර්කය හිතින් ඉවත් කරගන්න දක්ෂයි. හැබැයි මේ කතා කරපු විතර්ක තාම අපි අභිනන්දනය කරනවා. තාම අපි ඒවට අහු වෙනවා. ඒ නිසා මෙන්න මේ පහළ වෙන විතර්කත් අපේ හිතින් සමනය කරගන්න ඕනේ. ඒ ටිකත් හිමීට ඈත් කරලා තියන්න ඕනේ. හිතන්න දැන් අපේ සෑහෙන්න දැන් හිත නිශ්ශබ්ද කරගත්තානේ. කාම විතර්කත් නැහැ. ව්‍යාපාද විතර්කත් නැහැ. විහිංසාව විතර්කත් නැහැ. ගම රට ජාතිය ආගම ඒව ගැන හිතන්නෙත් නැහැ. දුව පුතා ස්වාමියා බිරිඳ පෙම්වතා පෙම්වතිය ඒගොල්ලෝ ගැන හිතන්නෙත් නැහැ. සෞඛ්‍ය ගැන හිතන්නෙත් නැහැ. ඊට පස්සේ තමන්ගේ කීර්තිය, ഘോഷාව ඒව ගැන හිතන්නෙත් නැහැ. ලාභ සත්කාර ගැන හිතන්නෙත් නැහැ. දැන් මොනවාද හිතෙන්න පුළුවන්? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඉන්න පුළුවන් ධර්ම විතර්ක. ධම්ම විතක්කාවසිස්සන්ති. අර සූත්‍රය මෙහෙම තුණා අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. මම දැන් අත්දකින්නේ ඒක දන්නෙත් නැහැ. මම දැන් සෝවාන් මට්ටමට කිට්ටු වෙලා දන්නෙත් නැහැ. හිතනම් නිශ්ශබ්ද වුණා. දැන් නම් ඔන්න වෙන්න වගේ ප්‍රථම ධානයට කියලා අපේ හිතවල ඒ ධර්මයේම මුල් කරගත්ත විවිධාකාර දේවල් හිතට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්න අපි මේකට අනුග්‍රහ කරන එකනේ. අපි හිතනවා මේක හොඳ දෙයක්. මට දැන් පටිසමුපාදේ මතක් වෙනවා. පටිසමුපානෝ මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම දැන් වෙනවා. මට වැටහිගෙන වැටහිගෙන වැටහිගෙන වැටහිගෙන යනවා. දැන් මේ කිලෝරක් නැති ධර්මය හා සම්බන්ධ විතර්ක අපේ හිතේ පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේවා නම් ඇත්තටම ඔය විපස්සනා උපක්ලේශ පැත්තෙනුත් විස්තර කරනවා. අපේ හිත සමබර නොවුනහම අනවශ්‍ය විදිහට අර සමබර නොවෙච්ච මනස තුළ අප්‍රමාණව මේ ධර්මයේ මුල් කරගත්ත විතරක උනත් එන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම ඔය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට වෙලා තියෙනවා. උන්වහන්සේ කල්පනා කරනවා මේ මේ දහම ඇවිල්ලා අල්පේච්ච වූ කෙනාටයි. මේක ඇවිල්ලා මේ මහිච්ච වූ කෙනාට නෙමෙයි. මේ දහම ඇවිල්ලා සතිමත් වෙච්ච කෙනාට, අසතිමත් වෙච්ච කෙනාට නෙමෙයි. ඒ දහම ඇවිල්ලා හොඳ සමාහිත හිතක් තියෙන කෙනාට, වික්ෂිප්ත හිතක් තියෙන කෙනාට නෙමෙයි. මේ දහම ඇවිල්ලා වීරවන්තයෙකුට, මේක ඇවිල්ලා කුසීතයෙකුට නෙමෙයි. මේ දහම ඇවිල්ලා ප්‍රඥාවන්තයින් තමයි. මේක ඇවිල්ලා මෝඩයින්ට නෙමෙයි. ඒක ඔය විදිහට ටිකක් බරපතල විතර්ක. ඔක්කොම ඇත්ත. ඒක කල්පනා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දකිනවා. නේද? බුදුරජාණන් වහන්සේ දේවසින් දකිනවා. මොනවාද මේ අනුරුද්ධ සායනාසේ කල්පනා කරන්න කියලා. එහෙම දැකලා තමයි අනුකම්පා කළා වඩින්නේ අනුරුද්ධ සායනාසේ ගාවට. වැඩලා අහනවා අනුරුද්ධ මෙහෙම මෙහෙම විතර්ක කල්පනා කරකට හිටියා නේද? දැන් මේ ඔක්කොම හරිය විතර්කනේ නේද? ඔක්කොම නිවැරදි විතර්ක. හැබැයි බුදුරජාණන් වහන්සේ එකතු කරනවා අටවෙනි විතර්කය. මොකක්ද ඒකේ ඉන්නේ? නිපපංචාරාම නිප්පපංචාරාමෝ ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමෝ පපංච රතිනෝ මේ ධහම ඇවිල්ලා නිෂ්ප්‍රපංචයට ඇලුණු කෙනාටයි නිෂ්ප්‍රපංචයට කැමැත්තක් තියෙන කෙනාටයි එහෙම නැතුව ප්‍රපංචයට ඇලුණු ප්‍රපංචයට කැමැත්තක් තියෙන කෙනාට නොවේ ඉතින් එතකොට තේරුම් ගන්න තියෙන්නේ අපි එක්තරා අන්දමකින් දැන් මේ දහම වැඩෙන්න නම් අපේ හිත ඇතුලේ එන විතරක කොයි තරම්නම් සමනය කරන්න සිද්ධ වෙනවද? ප්‍රපංච කොයි තරම්නම් සමනය කරන්න සිද්ධ වෙනවද? ඒ අපිට මේ ප්‍රපංච සමනය අත්‍යවශ්‍ය කාරණාවක් කියලා වැටහිලා නැත්නම් ඉතින් ඒ කියන්නේ අපි තාම විපස්සනාවේ නිකන් මතු පිටින්නේ. අපේ හිත තුළ නුවණ වැඩෙන්න වැඩෙන්න විතර්ක සමනය වෙන්න ඕනේ ප්‍රපංච සමනය වෙන්න ඕනේ. ඒ නිසා නුවණ සහිත මනස කියන්නේ කල්පනා කරන මනසක් නෙමෙයි. නිශ්ශබ්ද මනසක්. අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව බහුල නම් අන්න සංස්කාර බහුල වෙලා අතෝරක් නැති කියවිලි සහිත මනසක් තමයි තියෙන්නේ. වික්ෂිප්ත මනසක්, ව්‍යාකූල මනසක්. කල්පනා කරන, කල්පනා ලෝකයේ තුලම ඉන්න ප්‍රපංච කරන මනසක් තමයි යාට තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට අන්න තියෙනවා නිෂ්ප්‍රපංචයට තියෙන මනසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුස්සයා ගැන ප්‍රපංචයට ඇලිලා වාසය කරනවා කියන අතරේ රහතන් වහන්සේලාට කියනවා ඒකේ අනිත් පැත්ත. පపంచාබි රතා පජා නිප්පපංචා තථාගතා. මේ ප්‍රජාව ඇවිල්ලා මේ පෘථග්ජනයෝ ඇවිල්ලා මේ ප්‍රපංචයට ඇවිල්ලා ඉන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ නිප්පපංචා තථාගතා. නිෂ්ප්‍රපංචයි. ඉපමණ ගැඹුරක් තියෙනවා. මේ නිප්පපංච කියලා කියන්නේ නිවනටත් නමක්. ඉපමණ ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ පෙන්වන අවසාන කාරණාව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ න පపంచාරාමෝ හෝති න පపంచ රතෝ න පపంచාරාමතං අනියුක්තෝ ඒ කියන්නේ අපිට මැරෙන මොහොතේදී පසුත් නොතැවී ඉන්න නම් සනසිල්ලේ මැරෙන්න නම් හිත තුල දිනු කරන්නලු මෙන්න මේ නිෂ්ප්‍රපංචයට ඇල්මක් හිතේ නිශ්ශබ්දතාවයට ඇල්මක් හිතේ සංසිඳීමට සංසුම් බවට ඒ ඇතුළත ඇතුළත නිකන් සමනය වෙච්ච තත්වයට ඇල්මක් ඇති කරගන්න කියනවා. ඒතර එහෙනම් අපේ වඩන භාවනාව ගෙනියන්න තියෙන ඔන්න ඔතෙන්ට. ඒක සමතේකිනුත් වෙන්න පුළුවන් විපස්සනානොත් විය යුතුමයි. අපි එක පාට විපස්සනාවකින් මේක කරගන්න බැරි නිසා තමයි සමතේකින් මේක කරන්නේ. අපි හිතන්න දැන් අපි අපේ හිතේ ද්වේෂයක් පහළ වුණාම අපි මෛත්‍රියක් වඩලා ද්වේෂය යටපත් කරගත්තා. ආ හිත ඔන්න සංසුන් වුණා. හිතේ රාගයක් පහළ වුණාම ඒක ඉවත් කරගන්න අසුබයක් වැඩුවා. ආයෙ ඔන්න හිත රාගෙන් ඉවත් වුණා. ඉතින් වගේ අපි මේ කුසල විතර්කයක් පාවිච්චි කළා. අකුසල විතර්ක ටික පළවා හරගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ කුසල විතර්ක ටිකත් සමනේ විය යුතුයි. හිතන්න දැන් අපි බුද්ධානුස්සතියක් වඩනවා. නරක නෑ. ඒ අතරේ අපි හිතමු දැන් වන්න අපි සතිපට්ඨානියකුත් වඩන්න පටන් ගත්තා. දැන් පොඩ පොඩ සතිමත් බවක් දියුණු කරනවා. සතිපට්ඨානයක් වඩනවා. දැන් ගැඹුරකට යනවා. අපි හිතමු යා ධාතු මනසිකාරයක් වඩනවා. විවිධ ධාතු ලක්ෂණ දැන් හොඳට ප්‍රකට වෙනවා. මේ පඨවි ධාතු ලක්ෂණ ටික, ආපෝ ධාතු ලක්ෂණ, තේජෝ වායෝ ලක්ෂණ ටික දැන් හොඳට ප්‍රකට වෙලා එනවා. ඒ ඒක තවත් ගැඹුරකට යනවා. අපි හිතමු මේ වැයේ තියෙන අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට වෙනවා, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක්. දැන් මේ ඒබඳු දෙයක් ප්‍රකට වෙනකොට ගැඹුරට යනකොට ඉතින් ඒ තුලින් මතු කළා දෙනවා මේ අපේ හිතේ යම්කිසි සංසිඳීමක්. ඒ කියන්නේ මේ ටික අපිට පේන්නේ නැහැ හිත කියවද්දී. හිතේ ඇතුලේ කතාවේ ඉන්නකොට මෙච්චර ලස්සනට සුපිරිසිදුව මේ ලක්ෂණ ටික පේන එකක් නැහැ. අපිට අනිත්‍ය ලක්ෂණයක් වැටහෙන එකක් නැහැ අපේ ඇතුලේ කතාව තියෙනකොට. දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් පිරිසුදුව වැටහෙන එකක් නෑ අපේ ඇතුලේ කතාවක් තියෙනකොට ප්‍රපංචනකොට. ඒ නිසා ඒක අපේ සුපිරිසුදුව බලා ගන්න නම් අනිත්‍ය ලක්ෂණයක් සුපිරිසුදුව වටහා ගන්න නම් හිත සෑහෙන නිශ්ශබ්දලා තියෙන්න ඕනේ. සෑහෙන සමාහිත හිතක් තියෙන්න ඕනේ. එබඳු සමාහිත හිතක් තියෙන මොහොතේදී යන්න යථාභූතයක් පෙනේවි. සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති. සමාහිත හිතක් ඇත්තේම ඇත්ත ඇත්තටින් දකිනවා දැනගන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන විපස්සනාවකදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ සංසුම් මනස. ඊට පස්සේ හැබැයි විපස්සනාවක් හරහාත් මේ සංසුම් මනස තව තව බල ගැන්වෙනවා. මොකද අවිද්‍යාව වෙනුවට විද්‍යාවක් පහළ වෙන්න පහළ වෙන්න හිත පෙළඹෙනවා සංස්කරණ අඩු කරන්න. දැන් මේ වෙනම අහලා තියෙන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා. සංඛාර පත්‍යා විඥාන. විඥාන පත්‍යා නාම රූපං. නාම රූප පත්‍යා සලආයතං. ඔහොමම යනවනේ. කියලා අන්තිමට උපාදාන වෙලා ඔන්න කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන දැන් ඉතින් දුකක් උරුම කරගන්නවා. ඒ වෙනුවට අපි නුවණක් දිනු කරද්දී ඕකේ අනිත් පැත්ත තමයි වෙන්න තියෙන්නේ. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා දැන් ඒතකොට අවිද්‍යාව වෙනුවට නුවණක් වැඩෙන්න වැඩෙන්න දැන් එහෙනම් සංස්කාර අඩු වෙන්න ඕනේ. සංස්කාර සමනය වෙන්න ඕනේ. දැන් එහෙනම් හිත නිශ්ශබ්ද වෙන්න ඕනේ. හිත සංසුන්. කතා කරලා වැඩක් නැහැ, කියවලා වැඩක් නැහැ. ඒ වුණාට හිත නිකන් සංසුන් වෙලා ඉන්නවා. දැන් එතකොට මේ ගැඹුරු සමාධියකින් ලබන සංසුන් බවක් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම ඇහුත් තියෙනවා. දැන් ගැඹුරු සමාධියකට හිත දාලා හිත සංසුන් කරගන්නත් පුළුවන්. හැබැයි දැන් මේ විපස්සනාවක් වඩපු යෝගාවචරයට දැනෙන්න පුළුවන්. දැන් මම මේ සක්මනේ ගමන් කරනවා. හොඳට මේ ධාතු ලක්ෂණයක් ලක්ෂණයක් ගානේ මට දැනෙනවා. ඒ වගේත් අපි හිතමු ඔන්න හට ගැනීමක් වෙනස් වීමක් අවසන් වීමකුත් දැනෙනවා. ඒ වගේම හැබැයි හිත හරි නිශ්ශබ්දයි. නිශ්ශබ්ද මනස නුවණ සහිත මනසක්. මේ මට්ටමේදී විපස්සනාවකින් නුවණින් කටයුතු කරන අවස්ථාව හරි නිශ්ශබ්ද මනසක්. විචක්ෂණශීලී මනසක්. අපි මේ සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ කතා කරන නුවණ නෙමෙයි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි අධ්‍යාපනයේ කතා කරන්නේ අපි කල්පනා කරන, විතර්ක කරන, තර්ක කරන, ඔක්කොම මතක තබාගෙන හිත ඇතුලේ එහෙට මෙහෙට පෙරලන නුවණක්නේ අපි කතා කරන්නේ. හැබැයි මේ කතා කරන්නේ එහෙම එකක් නෙමෙයි. මේ කතා කරන්නේ හොඳට සතිමත් වෙච්ච මනසක්, සංසුන් වෙච්ච මනසක්, එකඟ වෙච්ච මනසක්, හැබැයි හරි විචක්ෂණශීලී මනසක්, නුවණ සහිත මනසක්. විනිවිද යන මනසක්. එයාට ගැඹුරක් පේනවා. අවබෝධ වෙනවා. අන්න ඒ බඳු පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ මතක කරලා දෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන මේ විපස්සනාවකදී අපේ හිතේ යා යුතු මාර්ගය වැඩි යුතු පැත්ත මොකක්ද කියලා අපි තේරුම් ගන්න එක වටිනවා. එහෙම නැත්නම් නිකන් අපේ යම් කෙසේ නිකන් සමාධියකටම ඇවිල්ලා සමාධියත් තුළ නිකන් මත් වෙලා අමන්දානන්දනයකට ලක් වෙලා එහෙම ගත කිරීම අපි හිතනවා දැන් නම් ඉතින් ඔන්න ප්‍රථම ඥානෙ ලැබුවා දැන් ඔන්න සෝතාපන්න තත්ත්වයටපත් වුණා එහෙම එහෙම ඉතින් අපි මනසින් හදා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා බුදුරයන් වහන්සේ පෙන්වන්නේ නුවණ හොඳට දියුණුනා නම් ඒ නුවණ විසින් මේ උපාදාන සියල්ල වළක්වලා දාවේ. ඉබේ අතහැරීමක් වේවි. අපි බල කළා හිර කළා බහැර කිරීමක් නෙමෙයි නුවණින් තේරුම් යෑම නිසා හිත විසින්ම දැන් මේවා අල්ලන්නේ නැතුව සිටීමක්. හිතන්න දැන් අපේ පේන දෙයක් පෙනුනාට පස්සේ අපේ හිත ඒක තුළ මත් වෙලා මේක හොඳයි කියාගෙන මේක මේක රසයි කියාගෙන අපේ හිත මත් වෙනවානේ ගිහිල්ලා ඒක පැටලෙනවානේ. හැබැයි නුවණක් වැඩෙන්න වැඩෙන්න ඔන්න ඔය මත් වෙන ගතිය, රැවටෙන ගතිය, ඒක තුල নিমগ্ন වෙන ගතිය, ඒක තුල බැහැ ගන්න ගතිය එන්නෙන් අඩු වෙනවා. එයා එන්න ඕනේ දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. පෙනෙනවා හැබැයි ප්‍රපංච නැහැ. හිත කියවන්නේ හිත ඒ පෙනෙන දෙයත් එක්ක පැටලෙන්නේ සින්දු ඇහෙනවා. මණිකේ මගේ හිතේ කියලා ඇහෙනවා. හැබැයි හිත යාගේ පාඩේ ඉන්නවා. දැන් නටන්න යන්නේ සින්දු කියන්න යන්නේ ඒ තාලෙට සක්මන වෙනස් වුණේ නැහැ. මොකද හිත අරක අභිරමණය කළේ නැහැ. අරකත් එක්ක පැටලුණේ නැහැ. සින්දු නම් යනවා. පැණිකේ මගේ හිතේ කියනවා. හැබැයි හිත ඉන්නවා පාඩුවේ. ඒතන තමයි නුවණක් තියෙන්නේ. ඒතට යා හිත නුවණ සහිත වෙන්න වෙන්න මේ අරමුණු තිබුණා කියලා දැන් ප්‍රශ්නයක් නැහැ. රූප පෙනෙද්දිත් හිත සංසිඳීමෙන් ඉන්නවා. ශබ්ද ඇහිද්දිත් හිත සංසිඳීමෙන් ඉන්නවා. නිශ්ශබ්දව ඉන්නවා. ප්‍රපංච නොකර ඉන්නවා. විතර්ක නොකර ඉන්නවා. අර ඒ සංසිඳිච්ච මනස රැකිලා තියෙනවා. අන්න අපේ විපස්සනාවකින් ලබන හොඳ ප්‍රතිඵලයක්. ඒ නිසා අපි මේ සමාධියකින්ම හිත හිර කළා විතර්ක නොකර ප්‍රපංච නොකර සිටීම නෙමෙයි එහෙනම් අපි අගය කරන්න තියෙන්නේ පුළුවන් ද අපිට ඒ අරමුණු තියෙද්දී රූප පෙනෙද්දී ශබ්ද ඇහෙද්දී ගඳ රස පහස ඔක්කොම දැනෙද්දී ඒත් හිත නිශ්ශබ්ද කරගෙන ඉන්න. අන්න එතන තියෙනවා ගැඹුරක්. ඒ නිසා මේ ප්‍රපංච සමනය වීම ප්‍රපංච සමනය වෙච්ච මනසකින් වාසය කිරීම බුදුරජාන් වහන්සේ අතිශය අගය කළා තියෙනවා. ඒකේ එක අවස්ථාවක මේ මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරනවා. ඒකෙදී මේ විදිහට එනවා. යතෝ නිදානම් වික්කු පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අබිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිඝානුසයානං ඒසේවන්තෝ දිඨානුසයානං ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං ඒසේවන්තෝ මානානුසයානං ඒසේවන්තෝ භවරාගානුසයානං ඒසේවන්තෝ අවිජ්ජාරාගානුසයානං අවිජ්ජානෝසයන. ඒ කියන්නේ ඒ ප්‍රපංච කළ හැකි අනිත් අය හොගාලා ප්‍රපංච කරන අවස්ථාවකදීත් යෝගාවචරයාට මේ රූප පෙනිපෙනි හැබැයි ඒ පෙනෙන එක දෙයක් එක්කවත් මත්වීමක් රැවටීමක් ඒක එක්ක සතුටු වීමක් ඒකම ඒකම කල්පනා කිරීමක් ඒකට බැහැ ගැනීමක් ඒ මොකක්වත් නැතුව හිත සාවධානව ඉන්නවා හිත නිශ්ශබ්ද වෙලා තියෙනවා ප්‍රපංච මොකක්වත් නැහැ විතර්කත් නැහැ හිත සංසුන් රූප පෙනෙද්දි ඒ වගේම ශබ්ද ඇහෙද්දි ගඳ සුවඳ දැනෙද්දි රස දැනෙද්දි ස්පර්ශ දැනෙද්දි හිතරත් යම් යම් සිතුවිලි එද්දි හැබැයි සිතුවිලි දැන් අබිරමණය කරන්නේ නැහැ හිතුවිලට උල්පන්දම් දෙන්න යන්නේ ඒ ඔස්සේ හිතන්න යන්නේ එහෙනම් ආපහු සිතුවිල්ල යාවි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති ඉතින් ඔන්නේ වගේ හැකියාවක් අපිට විපස්සනාව කරහා දියුණු කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කරන මේ උපක්‍රමයම ප්‍රමාණවත් රාගානුසය මුලින් උපුටා දමන්න පටිඝානුසය මුලින් උපුටා දමන්න ඊළඟට විචිකිච්ඡානුසය, ditthියනුසය, මානඅනුසය, භවරාගානුසය, අවිජ්ජානුසය. මේ ඔක්කොම අනුසය ගැන කියන්නේ. ඒ කියන්නේ මේ හිත ඇතුලේ තියෙන බොහොම තියුණු මට්ටමේ නැතනම් බොහොම සැඟවිච්ච මට්ටමේ සියුම් කෙලෙස්. ඒතර මේ කෙලෙස් ටික අපිට නිකන් රාගය ඉවත් කරගන්න කියලා අපේ හිතට ආපු රාගසිතුවිල්ල අයින් කරගන්න දැන් ඉතින් පුළුවන්. දේශයක් පහළනම දේශය තියලා අයින් කරගන්න දැන් දන්නවා. හැබැයි යට තියෙන ඒවා ටික නේද? රාග අනුසයක් වශයෙන් පටිඝ අනුසයක් වශයෙන් මේ නිදිගත් මට්ටමක තියෙන කෙලෙස් ටික ඉවත් කරගන්නත් මෙන්න මේ නිෂ්ප්‍රපංච తත්වයේ හිතේ පැවැත්වීම අතිශය වැදගත් වෙනවා. ඒ නිසා මේ සූත්‍රය තුළදී ඒ සාරිපුත් ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් මතක් කරනවා තථා තථා ආවසෝ බික්ඛු විහාරං කප්පේති යථා යථාස්ස විහාරං කප්පේතෝ කාලකිරියා අනනුතප්පා හෝති. ඒ කියන්නේ මේ නිවැරදි ආකාරයකින් කටයුතු කිරීම හරහා ඒබඳු ක්‍රමවේදයකට ඒබඳු ජීවන රටාවකට අනුගත වීම හරහා යාට කිසි පසුතැවිල්ලකින් තොරව මේ යන මොහොතේ පවා ගත කරන්න පුළුවන් වාතාවරණයක් ජීවිත රටාවක් එයා සකස් කරගෙන තියෙනවද එහෙමනම් අයං උච්චතාවසෝ බික්කු නිබ්බානා බිරතෝ අන්න එයාට තමයි කියන්නේ නිවන අභිමුඛ කරගෙන නිවනට එල්ල කරගෙන ගිය ගමනක් එයාගේ තියෙන්නේ පහාසි සක්කායං සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති. ඒතර එයා ඔන්න සක්කාය මේ පංචස්කන්ධය අත්හැරලා දාලා. එයාගේ හිත උපාදාන රහිත තත්වයකටපත් කරගෙන නිදහස් කරගෙන විමුක්ත කරගෙන වාසය කරන්න පුළුවන් මට්ටමක් නිවනට යන මට්ටමක් පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ කාරණා තේරුම් අරගෙන අපි වඩන භාවනාවත් නිවැරදි එල්ලයක් ඔස්සේ නිවැරදි දිශාවක් ඔස්සේ වඩන්න උත්සාහන්තේම ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනානි සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙම ධර්මදේශනා මාලාව સમાප්ත කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.